මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මං හිතුවා ලොකු වහම මාව හොයාගෙන එයි කියලා. හ්ම් හ්ම් එන්න ඇතුළට. අනේ අනේ බුදුමාමේ මට සමාවෙන්න මම මේ කරන කරදරවලට හ්ම් මාමා කියාපු ආරංචි අහපු ගමන් මට එන්නුනා මාමා. ලොකු ඉතින් හැමදාම අඳනවානේ. හ්ම් නමුත් අද අදන්ත ඇත්තේ දුකෙන්ද කනගාටු වෙන්න නැත්නම් ඉතින් කාලයක් තිස්සේ යට හිතේ හංගගෙන හිටිය බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න යන හින්දාද? <laughs> දෙකම හින්දායි. මට මගේ හිත වාව ගන්න බැරි කනගාටුවකුත් ඒකම හරි හරි. ඒ කනගාටුවට වඩා හිතට දැනෙච්ච ලොකු සන්තෝෂයක් පොරකකා මතුවලා ආවා. එහෙම නෙව. හ්ම්. ලොකෝ කවදාවත් හිතුවේ නෑ නේද? නාමෙල් බිසෝව හොර රහසෙන්ම විවාහ කරගනී කියලා. ඈ? කොහෙත්ම නෑ මාමා. හ්ම්. කොහෙත්ම නෑ. මට ලොකු සතුටක් දැනුණා. දැන් අපට දුම්බර පළාතෙත් නෑදෑයෝ ඉන්නවා කියලා. හ්ම්. <laughs> ඔව් ලොකෝ. නාමෙල් හොඳ ළමයි. හ්ම්. වෙනයි ලන්දාරියෙක් නම් මිනිහට සිද්ධ වෙච්චි අවාසනාවන්ත දේ හිඳයි එතකොට අහතුරු කරදර හිඳයි විසෝව අමතක කරලා දාලා ගින් උඟා කල් මාමා ඔය අලුත් මාරංචි එන කල්ම මං උනත් ටික සැකින් හිටියා නාමෙල්ලයිද යන්ට කියලා අපේ ආරච්චිලා හන්දා ඇයි මන් දන්නේ ආරච්චිලා නාමෙට මේ තරම් අකමැති නෑ නෑ නෑ ලොකු ආරච්චිලා නරක මිනිසෙක් නෙවෙයි හොඳ වැඩ කරනවා ඒ හොඳ සේරම අර කෙලි කලයක් දොවලා ඒ හරකගෙම එකම එක ගොම කලඳක් ඒ කිරි කලයට දැම්මොත් මොකද වෙන්නේ හ්ම් ආන් ඒ වාගේ මහා ඔල මොට්ටල කමොත් කරනවා හ්ම් දැන් බලනවා එදා ඒ මාසේ පෝය කළුවරදා එදා රෑ අර දිගමඩුල්ලේ ලන්දාරියාට පහර දීපේක මොන තරම් ඔල මොට්ටලකමද කියලා හ්ම් ඒ ගැහැවේ දිගමඩුල්ලේ සුන්දර සේනටද නෑ නෑ මාමා ඒ පොළු පාර ගැහැවේ කාට කියලාද මාමා හිතන්නේ හ්ම් මම හිතාගත්තේ ඒ දිගමඩුල්ලේ මනමාලයා ආරච්චිලගෙන් පොරොන්දු කඩ කෙරුවයි කියලා අලාභය කරගන්න නඩුවක් දානවයි කියලා මුදියන්සේ කියපු කතාව විශ්වාස කරගෙන ඉඳලා ඒ සුන්දරසේන මනමාලයාට පාර දුන්නා කිය. මුදියන්සේ තමයි අපේ එන උරා මාමා. මිනිහා ආරච්චිලට මසිනා කිය කියා බොන්ට දීගෙන නටවනවා තියාගෙන. ඔව්. එතකොට ලොකෝ කියන්නේ ආරකිල එදා ඒ මාසේ පෝය කරවලදා සෑ පහර ගැහුවේ සුන්දරසේනට කියලා ඈ කොහෙත්ම නැහැ කොහෙත්ම නැහැ ඒක රත්තරම් බෑන කෙනෙක් කියලා වන්දනා කර කර ඉඳලා එහෙමත් පහස දෙයිද ඈ ඈ ලොකු විශ්වාස කරන්ත බැරි කතාවක් ඒක මාමා Hmm. එදා ඒ කරවලේ පාර දුන්නේ ඒ නාමල් කියලා වරද්දලා තේරුම් කරගෙනයි මාමා. Hmm. අනේ පුතුමා මේ මේ රහස නම් නිවිමියෙන් නාමල්ට කවදාවත් දැනගන්න ඉඩ තියන්න <laughs> නෑ. ඒ ගැන දැන් ඉතින් බය වෙන්න එපා ලොකු. Hmm. නාමල් කියන්නේ මොලේ තියෙන කෙනේ. නාමල් දැනගන්නත් ඇති ඒ පාරවල් ගැව්වේ. අලුත් බෑනට නෙවෙයි tamunටයි කියලා. හොඳයි නැද්ද? හ්ම්. දැනගන්න හිතී කිව්වා. ඔව් ඔව් ඔව්. ඒකයි ලොකෝ මං කිව්වේ දාර විද්දේ පඳුරට නුමුත් වැදුනේ හාවට කියන උපමාව මතකද ඒක? සිතාරේ මාවත් කරත්තේ නගාගෙන වෙදමා මගේ අර ඉස්සරහ ගේට්ටුවේ එහා කොනේ නවත්තලා පයින් ඇවිත් අර සියඹලා අරටු බස්තම වනවනා හිටියේ නාමෙල් අලුතෙන් ගත්තු කාර් එක නවත්තලා නාමෙල් බැහැලා එනකල් කියලා මම දැනගත්තා. හ්ම්. ආරච්චිලා කොහෙත්ම කැමතුනේ නෑ මාමා. නාමෙල් කාර් එකක් ගත්තු එකට. ඕන උතනයි මේ පොළු හරඹේ පටන් ගත්තු තැන මාමා. හරි හරි හරි. අත තේරුණා ඒක ලොකු හැබැයි මෙතන ඉතින් තව පැත්තක් ගැනත් අපිට හිතා බලන්න තියෙනවා. හ්ම්. ලොකුට තේරුණාද? නෑ මාමා. ඒ මොන පැත්තද? ඒ වෙන්නකොට අර දිගා මඩුල්ලේ සුන්දරසේන පොරොන්දු කඩ කෙරුවයි කියලා ආරච්චිලට විරුද්ධව නඩුවක් දාන්න යන වගක් එහෙම මේ මේ ඒක මුදියන්සිගේ කෙබරයක් බොරුවක් කියලායි මම නම් හිතන්නේ මාමා ඒ ආරංචියෙන් කවුද හුඟක් බය වුනේ? හ්ම්? නාමෙල්ද ලොකුද නැත්නම් මේ මේ බිතෝද? මම බය වුනේ අපේ ආරච්චිලා. එයාට එදා ඉඳලා රැට නිින්දන්නේ. මේ මදිවට මාමා පොඩ්ඩක්ෝ පොඩ්ඩක්ෝ ලොකු. බලාගෙන ගියාම අපි කාටත් හතුරෝ ඉන්නවා. හ්ම්? ඒක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් හතුරෝ හිටියද? හ්ම්? විස්තුස් වහන්සේටත් හතුරු විරුද්ධකම් කරලා එතුමාලලා නොයෙකුත් වදහිංසා දීලා අන්තිමේ එතුමාව පන පිටින් දී කුරුසයකට තියලා ඇන ගැහැව්වා හ්ම් මෑත ඉතිහාසයේ ඉන්දියාවේ පවතින උග්‍රමෙම ಜಾති ભેද කුල ભેද එතකොට මේ ඇති නැති ධන ભેද හ්ම් ඔය ආදී දහසකුත් වාද ભેද නැති කරන හ්ම් මිනිසං හතියේ කාහටත් සමානව සමගිව ජීවත් වෙන්න උදාරතර මාර්ගයක් ක්‍රියාත්මක කරන්න ගිය මහත්මා ගාන්ධිතුමත් මානා දැම්. ඒවා ඉතින් ලෝකේ හැටියක්ද කියන්න නම් මන් දන්නේ නෑ ලොකු. අපේ නාමෙල් මේ මුවන් පැලසට ඇවිත් දුප්පත් ළමයින්ට හොඳට උගන්වලා ඒ වල් වැදිච්ච පළාත් දියුණු කරන්ට කියලා කරපු හැමදේම හතුරෝ විහිං කදා කප්පල් කෙරුවා. ඒ විතරක් නෙවෙයි. නාමෙල්ව මරලා දාන්නත් නොයේකුත් දේවල් කෙරුවා. වෙන ඉලන්දාරියෙක් නම් ආයෙත් මේ මුවන් පැලැස්සේ පස් පා ගන්න ඉන්නේ නැතුව යනවා යන්න. හ්ම්. නමුත් නාමෙල් දැනට අවුරුදු කීයද? නාමල් බිසෝට උගන්වන්නට පටන් ගත්තු දා ඉඳලා මන් දන්නවා මන් දන්නවා මන් දන්නවා ඒ කතාවේ මුල ඉඳලා ඔය ඉස්කෝලේ ඉන්න ලොක්කා නාමල් ගැන ලොකු පැහැදීමකින් ලැබියාවකින් එතකොට විශ්වාසයෙන් හිටියින්ද තමයි නාමල්ට කිව්වේ විසෝට හොඳට උගන්නලා විභාග පාස් කරන්ට උදව් වෙන්න කියලා. ඔව්. <laughs> ආන්නේ කාලේ පුරාම නාමෙල්ගේ බිසෝගේ හිත්වලට කාවැදිච්ච ආලවන්තකම සෙනෙහස ලැබෙන්ියාව දැනගත්තු හතුරෝ නොයේ කුපක්‍රම යෙදුවා එකෝ නාමෙල්ව පන්නලා දාන්න නැත්නම් අඬු කඩලා මිනිහා අබගාතේ කරන්න සිඟාන්නේ කරන්න ඒත් බැරි වුණොත් තව මේ මේ අනවින කරන්න අනේ එපා මාමා එපා දැන් ඒව ගැන මතක් කරන්ට එපා. මේ සිද්ධ වෙයි මම්මා කරපු උපකාරව. නෑ නෑ ලොකෝ නෑ. මම මේ නාමෙල්ටවත් වෙනත් කෙනෙකුට වදිද්දන්ට නෙවෙයි මෙව්වා කියන්නේ. මෙව්වා මේ ලෝකේ ඉන්න පංගුවක් මිනිස්සු කලකුණ නොතක අනුන්ගේ බලාපොරොත්තු කඩා බිඳ දාන්න උත්සාහ කරන ඇති වෙන. මං දන්නවා මම මොනවද කියන්නේ කියන්න. දැන් මට තියෙනවා ලොකු ප්‍රශ්න කිහිපයක්ම විසඳන්ටයි. මගුල් උත්සවයක් ගන්න එක ගැනයි මේ අලුතින් විවාහ වෙච්ච දෙන්නගේ ඉදිරි කලදසාව ගැනයි මේ <laughs> අනිත් ඕනම දෙයක් ගැන හිතාමතා වැඩ කරගත්තට කමක් නෑ ලොකු. නමුත් නාමල් මට රහසෙන්ම කිව්වේ ඔය මගුල් ගෙවල් උත්සව ඒ කියන්නේ මේ මේ අර අපේ ගම්වල පංගුවක් උදවිය දාන ඔය ඇට්ටෝම් කියන බටහිර නාඩගම් නම් කොහෙත්ම නටන්න එපා කියලා. අනික ආරච්චිල මේ පළහිලව්ව දැනගත්තම ආවේශ වෙලා යකා නටයිද? හ්ම්? එයාට තාමත් මේ ගැන ආරංචි වෙලා නැද්ද මන්ද? ඈ මං හිතන්නේ එදා පොලිසියට ගිහින් ආරච්චිලව බේරගත්තේ නාමෙලුයි විසොයි කියලා දැනගත්තට පස්සේ පුතුම විදියට වෙනස් වුණා කියලායි මාමා. ඒ කියන්නේ ලොකු මේ මේ ආරච්චිලගේ හැසිරීම සේරෝම එහෙම පිටින්ම වෙනස් වුණා මාමා. වෙනස් වුණා කියන්නේ මේ මොනවද කිව්වේ එහෙම? කිසිම දෙයක් කීවේ නෑ. කල්පනා කළා මිසක්. හැබැයි ඉතින් ආසත්තිල එදා පොළු පාද නොදෙන්න තත්ත්ව වෙනස් වෙන්න තිබ්බා. මෙතන පැති දෙකක් තියෙනවා නෙව කල්පනා කරන්නේ. එයින් එක පැත්තක් තමයි ආරච්චිලගේ හිතට කරදර වෙන විදිහේ අලාභ ඉල්ලන නඩුවක් දාපු එකක්. කියන්නේ මේ සුන්දරසේන නම් මිනිහටම බැටේ දුන්නද එහෙම නැත්නම් නාමල්ගෙන් බිසෝව විනාශ කරගන්න බැරිම තැන නාමල්ටම පාර දුන්නද කියන එක මාමා මට නම් ඔය කිසිම දෙයක් තේරෙන්නේ නෑ මාමා මට තේරෙන එකම දේ තමයි ආරච්චිලා උඩ බලාගෙන කල්පනා කරනවා මිසක් මා එක්කවත් කතා වන්නේ මොනවා හරි ඇහැව්වොත් හ්ම් හ්ම් කියනවා මිසක් කතා නොකරන එක ගැඹුරුයි ලොකු හ්ම් අද නිසලදී ඒ ගැඹුර පෙනෙන්නේ නැහැ කිව්වා වාගේ මිනිහා ආවේශ වෙලා හිට යකා නැතයිද කටහොර දෙයයන්ට මම බාර වුණා හිම වෙන්න ඉඩ දෙන්න එපා කියලා <laughs> ඒ කඩෝර දෙයයන්ට බැරි වෙයි මේ මේ ආරච්චිල නවත්තන්න. හ්ම්. හැබැයි ඉතින් මට පුළුවන් ඒක කරන්න. මට බුදු පවත්ටි මේ කරදරේ බේරලා ඒ ළමයි දෙන්නට යාතින් ජීවත් වෙන්න ඉඩ පාදලා දුන්නා. ආපෝ කන්නේ කැලව හොඳ ඇතුළත ගේට්ටුව ඇරලා තියෙනවා. කොලේ කියන්න මාමා. මෙදසියේ මේ අපි දෙන්න යාවේ. කමක් නැද්ද ආවට? ආ. බේසෝ ඒ නාමෙලුයි. පොලිසිය නෙවෙයි ලොකු. මට බේන්නේ නම් මේ දෙන්න දැන් බොහොම මේ මේ සන්තෝෂයෙන් ඉන්නවා වාගේ. තේරියද? මල්ලියන්ගේ පිටයි. හතරවරන් සීවරන් දෙයන්ගේ ආරසාවයි 33 කෝටිය දෙයන්ගේ ආරසාවයි මට ඇහුන්නේ ලොකු කිව්වේ මොනවද කියලා නෑ නෑ මං කිව්වේ මේ මේ දෙන්න කරදරයක් නැතුව ඒක ඇති කියලා මාමා ඒ බුරම්පියෝ උඹ දන්නවද අපි දෙන්න කවුද කියන්නේ ආ බුරම්පියෝ අපි දැන් කසාද බැඳපු දෙන්නේ. බුරාම්පේ දන්නව අය ඔය කතා මොනවද කියලා. ඈ බිසෝ. හ්ම් හ්ම් හ්ම්. හා හා. පාට දන ගහලා වඳින්න ඕනේ නෑ. ඔය දෙන්න දැන් මේ මෑණියන් ද ඉන්නවනේ. අඬා අඬා ඉන්න උන් ගැට වඳින්න නැගිටලා ගිහින්. යන්න. බීටියෝ වයිචතු සබරෝ විනාසතු මාතේ බවත්තන්තරායෝ සුහින්දීකායකෝ මගේ මගේ ආදරවන්ත දෝනියෙන්දයි දුවගේ අත හිටගත්ත මගේ මේ ආදරවන්ත බෑනන්ඩිටයි සියලු දෙයගේ හැම පිටය අරසාවයි හොඳ හිත තියෙන මිනිස්සුන්ට ජයගන්න අසීරු දෙයක් ලෝකේ නැහැයි කියලා කියාපු පඬිවරයාට වගේම අපට එදා මෙදා තුර අතහිත දීපු මේ වෙදරාලාමිටත් අපි දෙන්න ණයගැටී බිසෝ. එහෙම නේද? ඔව් නාමේ. මේ සීයා නොහිටින්ද මං අර ලකේ ගල උඩට නැගලා බීමට පැනලා මේ ලෝකෙන් තුරන් වෙලා ගිහින් හුඟක් කල්. හ්ම් හ්ම් හ්ම්. ඒ ඇති ඒ ඇති. සේරම අහෝසි. දැන් ඔය විවාහයේ ස්ථාට මම විස්තරේ කිව්වා කල් ඇතිව. උන්නේ කිව්වේ සාකිකාරීන් දෙන්නෙක් එක්ක ඇවිල්ලා විවාහය ලියාපදිංචි කරගන්න කියලා. දැන් ඒක ගත්තා නේද? ඔව්සියේ කොහොම හරි. දැන් අපි දෙන්න බැනපු චෝටුව. නේද නාමේ? <laughs> ඒ වුණාට දුවේ මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවානේ. අම්මා කියන්නේ අප්පච්චි කියලායි නාමේ. ඕ මන් දන්නවා. මේ ඒ ප්‍රශ්නෙත් අපි බාර දෙමු අපට අතේට දීපු මේ වෙද 100ටම විසඳන්න කියලා. ඒ කියන්නේ මේක මේ ඉවරයක් නැති තොවිලයක් කියලාද? දුවේ අපච්චිකෝ එයා දැන් කොහෙද ඉන්නේ? ඇයි එක්කනාවේ? අපච්චි ඉන්නේ අර වලව්ව කියන පරණ ගෙදර. කෑම බීම සේරම අපි ලෑස්ති කරලා සුමනව පංගරතු කරලා යාවේ අම්මා. මම බොහොම මාසුණා එකට. කිව මිසක් කැමතුනේ නෑ එන්ට. ඒ කියන්නේ තාමත් දිගමඩු දෙකේ එපා එමිණියගේ නම කියන්න දැන්. ඒක ඉවරයි. කම්මුතුයි. හ්ම්. ඒක හරි. ඒක හරි. ගියහා කුරත නහදන්නේ. තියෙනහා කුර දැකගන්නේ කිව්වා වාගේ. ඒක දැන් ඉවරයි. හ්ම්. ඔය පොත්පත්වල එක කොටසක් මේ උච්චස්ථානෙට ගිහින් කෙලවර වුණාම ඊළඟට වෙන්නේ මොකද්ද කියලා මේ ඒවා ලියන මේ කතුවරයෝ කියන්නේ මොකද්ද නාමේ? ඒ පරිච්ඡේදය අවසానයි කියන එකනේ. ඒ අනුව අද ඉඳලා මේක මේ අලුත් පිටුවක්. එහෙම නැත්නම් මේ අලුත් පරිච්ඡේදය. හ්ම්. හරි හරි හරි. හොඳයි. දැන් ඔය දෙන්නට පුළුවන් ඉස්කෝලේ ගුරු මණ්ඩලයේ උදවියටයි. හ්ම්. එතකොට නෑදෑ මිත්‍රයින්ටයි. හැමෝටම මේ බව දැනුම් දෙන්න. එහෙම නේද ලොකු? අපි ඒවා දැම්ම කරන එක හොඳ නෑ නේද මාමා? ඇයි අම්මා? මට බය. අපච්චි අර දිගමඩුලේ සුන්දරසේනට ගහපු එකට පලිගන්ට ඒ පැත්තේ මිනිස්සු එයිද කියලා ඉදුවේ. උන් එදා අර ගේට්ටුව ඉස්සරහා ඉඳගෙන කියාපු දේ මට ඇහෙුණා. <clears throat> නමුත් නමුත් ආරච්චිල පොලිසියට දීපු කට උත්තරේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ නාමල් හ්ම් මේ මේ ඒ ඉන්ස්පෙක්ටර් මහත්තයා එක්ක උඟ වෙලාවක් නාමල් කතා කරුවා නේද ඔව් හ්ම් ඒ කලවරදා රෑ හ්ම් ආරච්චි මහත්තයා පිටිපස්සෙන් ආවේ මුදල් පසුම්බිය මේ පොකට් එක උදර ගන්න ආපු උරෙක් කියලා හිතාගෙනනේ අන්න හරි ආත්මාරක්ෂාවට අතේ තිබ්බ බස්තම කරකවලා ආනේක හොඳ කත උත්තරයක් ඒක සාක්කියට ගැළපෙනවා නේද නාමෙල් ඔව්සි ඒ පහර දීම හිතාමතා කරපු එකක් නෙවෙයි පහර දුන්නේ ඒ දිගමඩුල්ලේ සුන්දරසේන කියලා හිතලත් නෙවෙයි නමුත් කරුමෙට කාර් එක ඈතින් නවත්තලා කලවරේ ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ මේ අපච්චි පිටිපස්සෙන් නේද අම්මා? ඒ තිත කරුවලේ සිද්ධ වුණේ මොනවද කියලා මයෙන් ආන්ට එපාමයි දුවේ. හ්ම්. ඒක හරි ඒක හරි. ඕවා නාහන්න තරමට හොඳයි බිසෝ. හ්ම්. ඇතත් ඔය ප්‍රශ්නෙට මේ ලොකුව ගෑවෙනවට මන්නම් කැමති නැහැ. හ්ම්. ඒ හන්දා දැන් ඒක අතීත සිද්ධියක් හැටියට හිතලා එහෙමනම් ඉතින් අපි කොහොමද අප්පච්චිව අපි අතර ලං කරගන්නේ? ඇසි හ්ම් ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි බිසෝ. නමුත් බිසෝ අර පාළුගේ වළම් බින්දපු කතාව වගේ මේ සිද්ධියත් අරමුණා පලි ගැනීමක් හිතේ තියාගෙන ඒ දිග මඩුලේ ලන්දාරියට ගහපු ගැහිල්ලක් නෙවෙයි කියන එක පොලිසිය මහත්තුරුත් පිළිගත්තයි කියලා නව මේ නාමල් කියන්නේ. එහෙම නේද නාමල්? ආ ඔව් ඒ පිළිගැනීම හේමම තිබිද්දි. හ්ම්. ඒක නැතිනම් ආයේ 아무තු දේ ඕනන්නේ නැහැ. දැන් අපි ආරචිලට තියෙන්නේ තමන් ඒ පහල දුන්නේ දිගා මඩුල්ලේ බෑනන්ඩියාටවත් වෙන බෑනන්ඩියෙකුටවත් නෙවෙයි කියලා හිතාගෙන හිතේ තියෙන බයසක සේරම දූරිභූත කරගෙන <clears throat> සබේට ඇවිල්ලා ඉන්න මේ අලුත් බෑනන්ඩිටයි දෝනියන්දටයි සුබපතලා එකතු වෙන්න. එහෙම නැව? මිසෝතු. නාමල් පුතේ. අපි යන් අපච්චිට ඔය කියාපු දේ සේරම කියලා බය වෙන්න එපයි කියන්ට. හ්ම්. අපච්චි හරිම බයකින් දැන් ඉන්නේ. මට බය වුන්දේ ඔහොම බය වුණාම තමයි අර අර හෘද රෝගය කියන එක උත්සන්න වෙන්නේ. ඒක ඇත්තයි ළමයිනේ. ඒක ඇත්ත. සිත උල් සිතේ දෙනා බය එතකොට පසුතැවිල්ල. තමන් වරදක් කළාය කියන හැඟීම බොහොම තදේට බලපානවා මිනිසිට වලට. එහෙම නේද ළමයි? ඔසි ඒක Tamanට දැනෙන ලොකු අපහසුවක්. පසුතැවිල්ලක්. හ්ම්. තමන් වැරදි වැඩක් කෙරුවා නේද? ඈ ඊට තමන් වග කිව යුතුයි නේද? ඔන්න ඔයාදී දහසක් වේදනා දනවන සිතුවිලි නිසා හදවත, ඒ කියන්නේ අපේ හෘදය වස්තුවට උහුලන්ට බැරි බරක් කම්පනයක් ඇති වුණොත් ඒක තදින් බලපානවා. මොකද කියන්නේ දුව? අපි ගිහින් අපච්චිට මේ කතාව කියනවාද? එහෙම නැත්නම් කලබල වෙනවනේ. දැන් මෙච්චර දුරට ඇවිත් ආයෙත් අපිට ආපහු යන්න කියනවාද? හා? අහන්ත අපි වෙදසියගේ අපි දැන් මොනවද කරන්න ඕනේ? අපච්චිව මේ පැත්තට හරව ගන්නද කියලා? උතුවේ වෙදසියා තමයි අපි ඉෂ්ට දේවතාවා. මුන්නේ නොහිටින්ට. අපි අද කොහෙද? ආසී දැන් අපි දෙන්න අර උඩු මුල්ලේ රෙජිස්ට්‍රාර ළඟට ගිහින් නොයෙකුත් ප්‍රශ්න වලට උත්තර දීලා සාහිත්‍යකාරයන් දෙන්නගේ සුලමුලත් විස්තර කරලා අතීතයේ <laughs> අත්සන් කෙරුවා ලේසියෙන් ගැලවෙන්න බැරි givisumට. දැන් ඉතින් ඊට පස්සේ මගේ ඇගේ කියලා දෙපැත්තක් නෑ නේද සීයේ ඔව් ඔව් ඔව් ඔව් මේවා මගේ කියලා වෙන් කරන්න බෑ ඔය දෙන්නට කිසිම දෙයක් එහෙම වෙන් කරන්න බෑ ඒ කියන්නේ ඒ කියන්නේ මේක ලොකු පොදු පුරස්නයක්. දැන් ඉතින් ඒ මගේයි උඹේයි කියන්න කිසිම දෙයක් නැහැ. හැමදේම අපේ අපේ කියන්න වෙනවා. ඒ අපේ කියන එකත් නිකන් ආවට ගියාට බෑ වෙනස් කරන්න. කසාද කොලේට අසං කෙරුවට පස්සේ කොහොමවත් බෑ තේරුණානේ. ඔව්. දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරලා හිටන්. මට බෑ උසාවි ගිහින් සාකි දෙන්න. අනේ මට නම් බෑ සීහි. <laughs> එහෙම නන්දි එන්නේ දැන්. අද ඉඳලා ඔය දෙන්න සතු හැම දෙයක්ම මේක මගේ මේක ඔයාගේ කියලා බෙදාගන්නේ නැතු මොන මොන දේ හරි ඔය දෙන්නටමයි තිනං ඒ දේ අපේ අපේ කියනවා මිසක්කා ඒ අපේ කියන්නේ තියෙන දේ සේරමද නැත්නම් සබ්බ සංකාරයක්ම දෙන්නටයි. හ්ම්. අන්නේ සමානාත්මතාවය බොහොම වැදගත්. හොඳ එකක්. හ්ම්. නාමල්ද තේරුණාද? තේරුණා තේරුණා. හානේ අන්න අපච්චිගේ කරත් යාවා. හ්ම්. මොනකින් කෙටියපත් වෙන්නද මේ යන්නේ නෑ නෑ නෑ නෑ නෑ කිසිම බයක් වෙන්න කාරි නෑ ලොකු කිසිම බයක් වෙන්න කාරි නෑ හ්ම් දැන් ඉතින් මේ නාමෙල් යන්න ගිහින් මා මණ්ඩිට ඇතුළට එන්න ගේට්ටු ආරින්න යන්න හොඳමයි සීයේ හ්ම් ඒසෝ ඔය ළමයා ගිහිල්ලා අපච්චිගේ දෙපතුල ළඟ වැඳ වැටෙනවා හ්ම් හොඳයි සීයේ යන්න යන්න නාමෙලුත් යන්න මාමන්නිට වඳින්න. දන ගන්නවා. හ්ම් හ්ම් යන්න යන්න. අද මුවන් පැලස්සේ රංගපෑම් රාම්‍යා වනිකසේකර, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය චතුරංග කල්පගේ සමග ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න